வண்ண வண்ண தோற்றங்கள் தன்னாலே என்னாலும் நிலையாகும் எழில் கொஞ்சம் ඒක ගීත රචනය ඒ රත්නම් සංගීතවේදී සරල දසනායක අනුරාධන් චිත්‍රපටය දවස් 90ක් ලංකාවේ දීපු චිත්‍රපටය. ඒ හරි ජනප්‍රිය ගීතය. දැන් මම හිතන්නේ ඔබ 1983 වගේ වෙනකොට කැසට් පටයක් කළා. මේ කැසට් පටය කලේ කාගේ ආරාධනෙන්ද? ස්ටැන්ලි පීස් මාස්ටර් තමයි අපිට මේක යොමු කරේ. මාවයි කලාවතිය තමයි මේකට යොමු කරේ. බුද්ධ කීර්ති ශ්‍රේණ මහත්මයා තමයි ඒකට වීදම් කරලා ඔක්කොම ඒක අසුතුනේ ගායනා කරපු ගීතය අදට ජනප්‍රිය පින් කෙග්ලු පිටින් නමින් තමයි ගායනා කරේ එදා ගායනා කරපු ගීතය ජමුනාරාණී සමග හේම් රාජා ජික්කි කීරාණිල ගායනා කරපු ගීතය පින් කෙග්ලු පිටින් නමින් අපි ගායනා කර ගීත කිට්ටක්ම ගායනා කරා. ඒක ජනප්‍රියකම ඒකෙන් ලෝකේ පෙරලී කාලේ ගෙවියේ ජීවන මේ ගමන සංසාරේ. දැන් මේ ඔක්කොම මේ ඉන්දියානු චිත්‍රපටවල ගීත. ඔව් ඉන්දියානු ගීතවල චිත්‍රපටවල ගීත. දැන් මේ ගීත ගායපු ඉන්දිය ශිල්පීන් සමග පස්සේ කාලෙකදී ඔබට ගේ ගන්න තත්ත්ව උදා වුණා නේ. ආ ලොකු දෙයක් ඒ ලොකු භාග්යක් මට ජමුනාරණිත් ගායනා කරන්න ලොකු භාග්යක් ලැබුණා. ඒ වගේම ජිකික් නාට්‍යයක් ගායනා කරන ජික්කි කේරානි පී සුශීලා එස් ජානේ වෙන ශිල්පීත් එක්ක මට ගායනා කරන්න අවස්ථාව ලැබුණේ මිස් රාජි සිරිකට්. නමුත් ගොඩක් ගායනා කරන්න අවස්ථාව ලැබුණේ ජමුනා රණිත් එක්ක. වර්තමානයේදී ඔබ සංදර්ශන වලට ගියාම බොහෝ විට ගායනා කරන්නේ එම ගීත. එම ගීතය. කලාවතී සමග තමයි ගායනා කරන්නේ. මේ ලංකාවේ කලාවතී සමග මේ ගීතය වැඩිපුර ගායනා කරනවා. ඒක අමතක කරන්න බෑ මොකද ඒ තාමේ ගැන අදටත් තාමේ කටයුතු කරගෙන යන්න දෙවියන්ගේ ආශිර්වාද ලැබෙලා තියෙනවා. දැන් අපි කැමති ඔබ ජික්කි ජම්මාරාණි සමග ගීත ගායනා කළානේ. ඒ ගීත අහන්න කැමති. පොඩ කොටස කාමුනේ. ජීවන මේ ගමන සංසාර යවෙන හොඳකාර ලබා ලෝකේ යා හැකි දෝ සොයා මාගේ හැකි දෝ සොයා මාගේ තෙන්ක කුල තිතේන විත මහදේ ඇය පරව ගියා මාහිලනි දුක් අන්ධකාරේ තව ගීත තියෙනවා අන්බේවා അഴകിൻ്റെന്തെൻ പൂച്ചേ കണ്ണീരിൻ തുമ്പം പൂച്ചേ കടി ചേർത്തിടേൽ കാതർക്ക് അൻപേവാ മേഘ ജിക്കി ചിക്ക ഗാനകളും ഗീതേ විදිහට නාට්‍යවලත් ගීත ගායනා කරන අවස්ථා ලැබුණා. ඔව් ඒ කාලේ නාට්‍යවල සින්දු කියන්න ඕනේ සින්දු 10ක් නැත්නම් 12ක් කියන්න ඕනේ නාට්‍යවල. එහෙම තමයි ඒ කාලේ තිබුණේ නාට්‍යවල. ඒ අතරේ තව ප්‍රපදම මට ලොකු භාගයක් ලැබුණා ශ්‍රී වික්‍රම නාටකම් ගීතයේ ලයිනල් ගුණතිලක මහත්මයාට සංගීතය සැපේ. එයාට මට පුණු කරේ පුණ්‍ය ආශක් ඔබ ගායෝ නේද? ඔව් එවැනි ගීත ගායනා කරන්නට අවස්ථාව කරලා දීපේක මට ඊටම අමතක කරන්න බෑ ලයිනල් ගුණලික මතක ටවරෝල් පදනමේ. එනදීම ඔබට විදේශ සංචාරවලත් ගිහිල්ලා ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. ඔය ගොඩක් ආපු ගමට ඇරි. ඒක සංශය මම 1973 වසරේ මම පාකිස්තානයේ ජම්බෝරියකට ගියා බාලසකවියවනේ. ඒදිත් මං ගිහලා උරුදු භාෂාවෙන් ගායනා කරා. ඒකෙන් පුරි කැලගෙන شاہ مدینہ شاہ مدینہ یسرب کے والی شاہ نبی تیرے در کے شوالی شاہ مدینہ ඒ ගීතය උරුදු භාෂාවෙන් ඊට පස්සේ ලතා වල්පල සමග 1988 දී සයිප්‍රස් ලෙබනන් ගියා ඊට එයා අමතර ගියේ වෙලාවේ ඔක්කොම තෙම් කකුලපිපි කැසට් පටේ අපි ගායනා කරපු ගීත තමයි වැඩිපුර ගායනා කරේ දමිල සස්සිංහල 1994 අනුපා ඒ දිගටම ගියා අබේවර්ධ බාලසූරිය ප්‍රමුඛ යුරෝප් සංචාරය ගියා ඒ වගේ කටවල් ගන්නවා ඉතාලිය ප්‍රංශය ජර්මනිය ස්විස්ලන්තේ ඩුබයි රට මැද ප්‍රදේශයට දීයන් ගස්වර එක ලැබිච්ච ලොකු දෙයක් ඒ වාග්ය මේ සිංහල ශාස්ත්‍රයේ දාන කරපු නිසා තමයි මේ ශාස්ත්‍රෙ මට මේ වාග්ය ලැබුණේ කියලා මම තාම හරි සතුටින් අපේ සහෝදර ජනතාවට මම කියනවා බොහොම සතුටින් නැතින් පාවියන්නේ ඔබගේ සුවඳ වගේ මාසික හඬවන්නේ හැබැයි ඇත කින්නේ නැතින් නැතින් පාවෙන්නේ ඔබගේ සුවඳ වගේ මාසික හඬවන්නේ ඔබයි ඇත කින්නේ ආයේ එන්න මගේ ළඟට පෙරසේ හිනහිලා ආයේ එන්න මගේ ළඟට පෙරසේ හිනහිලා මාසික රිදවන්නේ ඔබයි සංගීනේ නැතිව නැතිව කාවීන් මේ ඔබගේ සුවඳ වගේ වාසිත හඬවන්නේ ඔබයි ඇතිතින්නේ උදාසනේ කීව පිටතා මගේ මතකේනේ මල්සරේ සලා ලබසින් අත්බැඳී දාසනේ කීව පිටතා මගේ මතකේනේ ලංගලා ඒ වගේ සිනහසින් එක්කලා ඇතින් නැතින් පාරේ ඔබගේ සුවඳ වගේ මා සිත හඳවන්නේ ඔබෙහි ඇත තින්නේ කොයිතරම් අවස්ථාවල වුණේ? ආ 1974 දී මම ගුවන් සංස්කෘත සින්දු ආනවනේ ආන ආන කොටස කිව්ව මෙන්න ආවල් එක්කෙනෙක්ගේ හඬ හොඳයි මේ ගීතයට යොමු කරගන්න කියලා චිත්‍රපට ගීතෙට මම යොමු කරා පුදිය කාටු කියන චිත්‍රපටයේ මිසස් වීටි ගණේශන් තමයි තේරිපත් කරේ. වීටි ගණේශන් චිත්‍රපට නිෂ්පාදක කරා ඒකෙන් මම ගායනා කරා පළවෙනි ගීතය කලාවතිත් එක ඕ හෝ එනා සිරාදා යෙන් උයරේ නිදා නිරාදා ஒரு கோடி இன்பம் வந்தாலும் நான் ஒரு நாளும் உன்னை மறவேனே පළවෙනි චිත්‍රපට ගීතය හරි ජනප්‍රිය වුණා. ඒකෙන් පටන් ගත්තක චිත්‍රපට විෂය 8කට පමණ ගායනා කරා. සිංහල චිත්‍රපටයේ දෙමළ චිත්‍රපටයේ සිංහල චිත්‍රපටයේ කයක් විතර ගායනා කරා. දැන් මේ චිත්‍රපටවල නම් මතක් කරොත් ஓ புதிய காற்று நான் உங்கள் தோழன் கோமாளிகள் ஏமாளிகள் அனுராகம் தென்றலும் புயலும் அவள் ஒரு தினவதி ஷர்மிளா எம සිංහල චිත්‍රපට සිංහ අංජාන පසමිතුරු අලිබබා සහ හුරු අතලිය සූර්යා පසමිතුරු මිහිඳුන් සිනවෙනි චිත්‍රපටි වලටම ගායනා කරා. ඒක ඩීටේල්ස් කියන මට මිස් කියන්න ඕනේ. මිහිඳුන් සින චිත්‍රපටයේ දා ජෝතිපාල චර් ජෝතිපාල ගායනා කරපු විදිහ සරා සංදේසිනසලේ නිහි රැතිලා ඒක දෙමළේ දෙපස් කරා සදා වන්දේ සින්දේ සුල්වායි පෙන්නිලා මනමේ මරේ උනේ දිනමේ චජෝත්පාල අපි දෙමුගොල්ලම සරස ස්ටුඩියේ ඒ ගායනා කර සංගීතයේ සපිර සරත් දසනායක හරි චිත්‍රපටයේ හරි ජනප්‍රිය චිත්‍රපටයේ සම්මාන තමුණේ ඉස්සෙල්ලම ඔබට ගීත ගායනා කරන්න ලැබිච්ච චිත්‍රපටය මතකද? පුදිය කාටු දැමලේ චිත්‍රපට. එතකොට ඒ චිත්‍රපටය ඔබ නරඹන්නේ පස්සේ. එනේ ඒ නරඹන්නේ ඒක පොඩ්ඩක් ඒ අන්තිමට සූර්ය චිත්‍රපටය පොඩ්ඩක් නරඹුණා. ඒක ඒක තම චිත්‍රපටය. ඒක මොනවද හිතුනේ? ඒ ලොකු ආසාවක් දිනානේ මේ වගේ අපිට අවස්ථාව ලැබුණානේ කියලා නැත්නම් මගේ මූණ මට බලා ගන්න පුළුවන් අවස්ථාව ලැබුණා චිත්‍රපටයෙන්. ඒකනේ. බංගසීන අංජන චිත්‍රපටය ඔබ ගායනා කළ ගීතයක් අහන්න. අංජන චිත්‍රපටයේ සංගීත ශිල්පී සරත් දසනායක යසපාලිත නායකවරුන් පදර්ශන ලියුවේ සරදර්ශනයක සංගීත පෙරලන ඒක භාෂාව දෙකම මමයි කලාවතම ගායනා කරේ රාජා රාණී රාධා කෘෂ්ණ වාගේ සුන්දර නෑවා කුමුද ගෑවා රන්තුඩු රන්තුඩු ලාලා ඒ ඔබ ඒක පුද්ගල සංගීත ප්‍රසංගයකට පැවැත්වුවා නේද? ඔව් මම ෂෝ විශාරදක් කියලා දෙනවා. මොකද ඒ ප්‍රසංගය? සප්තස්වරම් නමෙන් මම මේ ඒක පුත්‍ර සංගීතය කරා ඒක පෙම් කරලා පිපේ නමින් සූර්යගේ කියලා සින් ප්‍රසංග අයක කොහොම ශෝභී හතක් කරලා දෙන ලංකාවේ ඒක ජමුනා රාණියත් ගෙනල්ලා මම ලංකාවේ ලොකු ෂෝ එකක් කරා. වික්‍රමගේ සාප්‍රසංග බලද මට ආසාව තුනේ ඒ ගීතයක් කරන්න ඕනේ. ආ සාප්‍රසංග කියලා නෙමෙයි සා මගේ ශබ්ද ස්වරම් කියලා මම නමින් කරා 1970 දශකයේ එම ගායනා කරපු ගීතය අපි ළඟදී දිනක හමුණු ඒකට සංගීත සේවයේ එම් එස් සෙල්වරාජා කරුණාට අභිෂේක තමයි පතර දෙලිවේ මට ඉතාම හරි සතුටක් අපි ළඟදී දිනක හමුණු මුළු මතක පොතම පෙරියමු ඉඳගමු ඔය ඉවසුනි ලෙස ඉවසමු අපි ළඟදී දිනක හමුවෙමු මුළු මතක පොතම පෙරලමු සම්මාන ලැබෙන තිබුණා ප්‍රේක්ෂකයන් සම්මාන තමයි තාම ලොකු කියලා මම අගය කරනවා. මොකට කලාභූෂණ සම්මාන ලැබෙලා තියෙනවා. ඒ වගේ ගොඩක් සම්මාන ලැබෙලා තියෙනවා. මට මේ ජනතාව අතරේ මට අම්බෙච්ච ප්‍රශංසාව ඉතාම හරි සතුටුයි. දැන් ඉඳන් මෙදාතර ඔබ ආපු ගමන ගැන ආපහු හැරිලා බලනකොට මොනවද හිතෙන්නේ? මම ගොඩක් මේ සංගීත ශාස්ත්‍රයේ ගොඩක් කැපවීම වැඩ කටයුතු කරගෙන අවිලි තියෙනවා. මට මේක අදට හරි සතුටක්. මොකද මම මේ සංගීත ශාස්ත්‍රයේ තාම රැඳිලා ඉන එක මට ලොකුම සතුටක්. මම මේ ගමනේදී බොහෝ කලා ශිල්පීන්ට බොහෝම අවිහිර බාධක කම්කටොළු ඇති වෙලා තියෙනවා. දැන් ඔබට කොහොමද? ඇත්තටම මට එහෙම දෙයක් නම් වෙලා නැහැ. මේ මොහොතේ දක්වා කොහොම සතුටින් මාත්‍රිකාරී හිතවත් සංගීත ශාස්ත්‍රයේ සෑම කෙනෙකුම බොහොම සතුටින් මම ඒක ආශිර්වාද කරනවා මමත් ඒගොල්ලන්ට ඒ විදිහට ආශිර්වාද කරන තම ජීවිතේ සතුටින් යනවා දැන් මම හුඟක් කැමති ඔබ හුඟක් ප්‍රසංග වලට ගියාම කියනවා අපේ සිංහල ගීතයක් දොයි දොයි දොයි කියන ගීතේ පොඩි කෑල්ලක් ගායනා කරනවා ඒක එදා එම් රාජා ගායනා කරපු ගීතය අහංකාර ශ්‍රී චිත්‍රපටයේ අපේ ආර් මුත්සාමි සමග එම් රාජා මේ සංගීත සැපයලා දෙන්නේ හිව්ගෝ මාෂල් පදරත්න ලිව්වේ මම ගීතේ කොටස කිව්වොත් හොඳයි කියලා මම හිතනවා මගේ පවුල මේ මගේත් එක්ක බොහොම සතුටින් අදටත් මට උදව් උපකාර කරන සංගීත ශිෂ්‍යයෙක් මගේ පුතෙක් ඉන්නවා අවුරුදු 25යි එයාලා මේ අධ්‍යාපනය මෙච්චන්සේ වැඩ කරන්නේ එයා ගීත ගායනා කරන නැතුම් වලට හරි දක්ෂයි සෑම දෙයක්ම දක්ෂයි ඉතින් අපි වගේ කැපවීමෙන් ඉස්සරහට යයිද කියන එක මට කියන්න බෑ මොකද ඒගොල්ලෝ යනවා වඩා හොඳයි අපේ නමත් අරගෙන යන්න පුළුවන් නමුත් අපි තුන්දෙනාත් මම තෝලෙන්නේ. දැන් අපේ රසික හිතවතුන් කැමති ඇති ඔබේ ලිපිනේ එවැගේම දුරකථන අංකය දැනගන්න. අම්මගේ නම සූර්ය කුමාර වේ මුත්තලගේ 189 96 ටොරින්ටන් මාවත කොළඹ හත දුරකථනක 07734401005 ඔබට කතා කරන්න පුළුවන් අන්න රසික හිතවතුන්ට අපේ ඔබේ ලිපිනය එවැගේම දුරකථන අංකය දුන්නා. අද අවසන් වලට ඔබ තෝරගත්තේ මොකද්ද ගීතය? අවසාන ගීතෙම තෝරගත්තේ වසන්ත සමයේ දිගන්තයේ පාවී දෙන ගීතය. හේමසිරාලිස් පදවතින් ලියදී එම් සිල්වා ජාමර්සන් ඒකට සංගීත ශිල්පී. මෙයත් සරල ගීත වලට ගායනා කළ ගීතයක්. ඔව් මුක්කම ගොඩක් සරල ගීත ගායනා කරපු ගීත තමයි අද මම තෝරගත්තේ. හොඳයි. ඒ ගීතය අහන්න පෙර තව එක ප්‍රශ්නයක් තියෙනවා ඔබෙන් අහන්න. ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද? නෑ මගේ ලොකු ආසාවක් තියෙනවා මගේ සංගීත කැටයන් නිකුත් කරගෙන ඉන්නවා. මගේ ජීවිතේ කතන්දරේ. කියන්නේ මම ලයිෆ් ඔෆ් මියුසික් කියලා මම සංගීත කැටයක් කරගෙන යනවා. ඒකේ මම 50 තුනේ දශකයේ සිට අද වෙනතුරු මම මොකද කරලා තියෙන කියලා අපේ ප්‍රේක්ෂණය පෙන්වන්න ඕනේ. ඒක ගැන වැඩ කටයුතු කරගෙන යනවා. ඒක මම ඊටම ඉක්මනින් මේ අවුරුද්දින් ඉස්සෙල්ලා ඉවර කරලා ඒක නිකුත් කරන්න සූදානම් වෙලා දෙනවා. ඔබේ බලාපොරොත්තු ඔබ සිතන පතන අයරින්ම ඉෂ්ට වේවා. රසික හිතවතුන් පිළිගන්නට තව තවත් ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා දීර්ඝාෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මට බොහොම සන්තෝෂයි අපේ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකාවේ මට මේ වෙනි අවස්ථාව ලැබිච්ච ගැන ගීපිලි සඳර වැඩසටහන මාත් එකතු කරගත්ත එක පුණ්‍ය කතුරේ ආචාර්ය මාත් කියන්නේ මට ඉතාම සතුටක් අපේ ගුවන් සාතුට ඉතාම අපේ මව්ගෙදරට මම ඉතාම ස්තුතිවන්ත කියලා අපේ රසික රසිකාවන්ට මගේ ස්තුතිවන්ත කියලා මම ප්‍රකාශ කරන බොහොම සතුටුයි. අයබෝන්. අයබෝන්. අද දීපේ සඳරට සහභාගී වූයේ වසර 50කට අධික කාලයක සිට ගායන ශාස්ත්‍රයේ රැඳී සිටින ශිල්පී සූර්ය කුමාර මුත්තලගේ නාද සටහන රවීන්ද්‍ර සංජීව පෙරේරාගෙන් ගිත්තිසඳර නිෂ්පාදනයකට ඉදිරිපත් කළ මම ඔබේ හිතවත් පුණ්‍යා කච්චේ ආරච්චි. වසන්ත සමයේ දිගන්තේ පාදී වසන්ත දුතිය මුසන්තලේ සල්කේ සුසවනේ ආදරමල් පවනේ කලවේ හදරනේ කෙනෙන් මෙන සවනේ हमें गुजरते पारी ನೆಲವಿ ಹಗರನೆ ಗೆಳೆಯನು ಮೆನಸಾಗೆ ವಸಂತ ಸಮಯ ದಿಗಂತೆ ಪಾರಿ सूरते अम्बिया जल लोके किसदा न सोके वसंत समय लेरी जनते आदर मल पवने नलवे हदरने गनयन में साने वसंत समय दिगंते पाही දෙමළ පෙරවරු 12යි විනාඩි 3යි මේ සුදේශීය සේවය එසේ නපුවා